අද දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රපති පඬිත ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කරපුටුගල රේවත ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස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 භාදාන්තේති තේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවායේ තදවෝච භූත පුබ්බං බික්කවේ අඤ්‍යතරෝ පුරිසෝ ඉමස්මින් යේව රාජගහේ මනුස්ස දලිද්දෝ අහෝසි මනුස්ස කපනෝ මනුස්ස වරාකෝ සෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ සද්ධං සමාදී සීලං සමාදී සුතං සමාදී ඡාගං සමාදී පඤ්ඤා සමාධීති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වත් දරුවනි අද මම ධර්ම දේශනාවේ මාතෘකා කළේ සංයුක්ත නිකායේ ප්‍රථම වග්ගය සගතා වග්ගය සංයුක්තය කියලායි සඳහන් වෙන්නේ එහි 11 වන සංයුක්තය සඳහන් කරන්නේ සක්ක සංයුක්තය කියලා එහි දෙවන සත්වත වර්ගයේ වර්ග තුනක් තිබෙනවා. දෙවන සත්වත වර්ගයේ හතරවන සූත්‍රය දලිද්ද සූත්‍රයයි මාතෘකා කළේ. මා මේ කාරණය මේ විදිහට සඳහන් කරන්නේ ලෝකයේ පුරා බණ අසන සමහර අය මේවා සටහන් කරගන්න නිසායි. ඒ නිසා පින්වතුනි මේ තුලින් ඊටාම වටිනා පණිවිඩයක් මේ ධර්මදේශනයෙන් මේ සූත්‍රය ආශ්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුණාරාමේ වැඩ ඉන්න කාලෙදී කරපු දේශනයක් ඇසුරුණුයි මේ සූත්‍රය සකස් වෙන්නේ. ඔය ඇත්ත දන්නව මුලින්ම හදපු පන්සල බුදුහාමුදුරන්ට හදලා පූජා කරපු පන්සල තමයි මේ වේළුණාරාමේ කියලා කියන්නේ. මේ පන්සලේම තිබුණා කලන්දක නිවාප කියලා ලේනුන්ට අබේදානයේ දීපු ප්‍රදේශයක්. ඒ නිසා බණ පොතේ කියනවා වේළුවනාරාමය කලන්දක නිවාප කියන වචනේනොත් බලන්න පරණ රජවරු පන්සල් පූජා කරා විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කොයිතරම් ශික්ෂණයක් ලැබුවද මුවන්ට අබේ දාණය දුන්නු තැන මිගදාය වුණා ඒ වගේම තමයි කලන්දක නිවාපේ කියන්නේ ලේනුන්ට අබේ දාණය දීපු ස්ථානය ඒ නිසා මේ නමිනුත් මේ ස්ථානය මේ පන්සල හඳුන්වනවා ඒ නිසා තමයි මා කලින් ගාථාවේ සඳහන් කළේ රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ මේ විදියටමයි මේ සූත්‍රවල වේලුණාරාමය විස්තර කරන තැන්වල සඳහන් වෙන්නේ ඒ නිසා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නටයි මා මේ කාරණය සඳහන් කළේ කලන්දක නිවාප කියන්නේ ලේනුන්ට අබය දාණය දුන්නු නිදහසේ හැසිරෙන්න වෙන් කරලා දීපු ප්‍රදේශයක් තමයි ඉනමින් හැඳින්වෙන්නේ. මේ ප්‍රදේශයේ ඉන්න ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක සංඝයා අමතා කරපු දේශනයක් ඇසුරෙනුයි මේ සූත්‍රය සකස් වෙන්නේ. උන්වහන්සේ වැඩ ඉන්න කාලෙදී මහා සංඝ රත්නය අමතලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මීට කලින් වෙච්ච සිද්ධියක්. භූත පුබ්බං වික්කවේ අඤ්‍යතරෝ පුරිසෝ ඉමස්මින් යේව රාජගහේ මනුස්ස දලිද්දෝ අහෝසි තමන්ගේ ශ්‍රාවක සංඝයා ආමන්ත්‍රණය කරලා කියනවා මහණෙනි මේ ප්‍රදේශයේම හිටියා එක්තරා පුද්ගලයෙක් ඒ පුද්ගලයා සඳහන් කරනවා මනුස්ස දලිද්දෝ දිලිඳු පුද්ගලයේ ඒ වගේමයි මනුස්ස කපනෝ අන් අයගේ කරුණාවට පාත්‍ර වෙච්ච කෙනෙක් ඒ වගේම මනුස්ස වරාහෝ කියලා කියන්නේ බොහොම ලාමක ගති පැවතුම් තියෙන කෙනෙක් හැබැයි මේ පුද්ගලයා තමා තුල ශ්‍රද්ධාව වර්ධනය කරගෙන සීලය සමාදන් වෙලා ඒ වගේම බහුශ්‍රුත බව ඇති කරගෙන පරිත්‍යාගයට හුරු වෙලා ප්‍රඥාවන්ත බව ලබාගෙන දෙව්ලොව ඉහළම සැප සම්පත් ඇති දෙවි කෙනෙක් වශයෙන් ඉපදුනාය කියලා පින්වතුනි මහා සංඝ රත්නය අමතලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ හා සම්බන්ධ කතා අපිට කිසියම් ධර්මාභෝධයක් ලබාගත හැකි අවස්ථාවක්. ඒකට හේතුව තමයි මෙහිම ශ්‍රද්ධාවෙන් සීලයෙන්, ඒ වගේම බහුශ්‍රృతකමින්, ඒ වගේම ප්‍රඥාවෙන් පරිත්‍යාගයෙන් යුක්ත මේ තැලැත්තා ධර්මී ප්‍රසන්න බවට ධර්මී පැහැදීමට පත් වෙලා ගිහිල්ලා ඉපදුනේ කොහේද මරණින් පස්සේ බණ පොතේ සඳහන් කරනවා කායස්ස වේදා පරම් මරණා සුගති සග්ග ලෝකං උප්පජ්ජි කියලා අර පිනට දහමට නැඹුරු වෙලා හොඳ ජීවිතයක් ගත කරපු නිසා මිය ගිහිල්ලා කොහෙද ඉපදුනේ? තාවතින්ස දිව්‍ය ලෝකේ. තාවතින්සේ නැත්තම් තෞතිසාව කියන්නේ දෙවියන්ගේ නායකයා. ශක්‍ර දිව්‍ය රාජයා හිටපු දිව්‍ය ලෝකයේ විදියටයි මේ තාවතින්ස දිව්‍ය ලෝකේ හඳුන්වන්නේ. මේ තාවතින්ස දිව්‍ය ලෝකයේ ඉපදුණු මේ සක් මේ දේවතාවා අනිත් දෙවියන් අතර ඊටාම ශරීර වර්ණයෙන් කීර්තියෙන් ප්‍රභාමත් කෙනෙක් බවට පත් වුණා. සෝ අඤ්ඤේ දේවේ අතිරෝචති වන්නේන චේව යසසා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. අනිත් දෙවිවරුන්ට වඩා ඊටාම ලක්ෂණයි වර්ණයෙන් පැහැපත් ඒ වගේම කීර්තිමත් කෙනෙක්. බලන්න පින්වතුනි මේ දිව්‍ය ලෝකේ උනත් අපේ මනුෂ්‍ය ලෝකේ වගේමයි. කෙනෙක් බොහොම අමාරුවෙන් දිනුන වෙලා ඉස්සරහට යනකොට නිවසේ ඉන්න ඔය ඇත්තෝ කල්පනා කරලා බලන්න. බනහන ඇත්තෝ ඔය ඇත්තෝ කල්පනා කරලා බලන්න සමාජයේ මොන වගේ දේවල්ද කියන්නේ. සමහර විට දුප්පත් පවුලක ඉපදිලා බොහොම අමාරුවෙන් ධනය හොයාගෙන දියුණු වෙලා සමාජයේ ගෞරව නාම ලබනකොට මෙය ඉවසන්න බැරි කෙනෙක්. කියන්නේ අර හොඳ ගතිගුණ නෙමෙයි. අද ඔහොම හිටියට එදා මෙහෙම කෙනෙක් බොහොම දුප්පත් කෙනෙක්. මෙන්න මේ වගේ දේවල් කියන්නේ මොකක් නිසාද? හිතේ හටගන්න ඊර්ෂ්‍යාව නිසා. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ හරි ප්‍රබලම අකුසලයක්. ඊර්ෂ්‍යාවෙන් කියලා වචනේ තේරුම තමයි අනුන්ගේ සම්පත් උහුලන්න බැරි බව. මේක මිනිස්සු ලෝකේ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකෙත් තියෙනවා. ඔය ඇත්තෝ දෙව්ලෝ යන්න බලන් හිටියත් දෙවියෝ දෙව්ලෝ යන්න ප්‍රාර්ථනා කරගෙන හිටියත් පිංගුතුනි ඒකත් කාම ලෝකයක්. ඒකත් කාම ලෝකයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මනුෂ්‍ය ලෝකවත් දෙව්ලෝකවත් අපි ඒ තරම් සුන්දරයි, ලස්සනයි, ප්‍රියමනාපයි කිය කිය එයට ඇලීම් කිරීම වටින්නේ නැහැ. විශේෂයෙන්ම දෙවියන්ට ඔබට වගේ බණ කියන්න බෑ, බණ අහන්න බෑ. දන් දෙන්න බෑ, සිල් රකින්න බෑ. බණ භාවනා කරන්න බෑ. ඒ නිසා නිවන් දක්නා තුරා පතන්න ඕන දෙව්ලොව නෙවෙයි මනුෂ්‍ය ලෝකය. දැන් අර පුද්ගලයා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. දෙවියන් අතර බොහොම තේජවන්තයි, ඊටාම වර්ණවන්තයි හොඳ දෙවියෙක් කියලා කීර්තිමත් අනිත් දෙවිවරු බැලුවා මොහු මෙතෙන්ටපත් වෙන්න මොන වගේ පින්කම්ද කරලා තියෙන්නේ. නමුත් එයාට පේනවා ඒ දෙවියන්ට පේනවා මේ දෙවියා මිනිස්සු ලෝකේ ඉඳෙද්දී අතිශය දිනුදු කෙනෙක්. බොහෝම දුප්පත් කෙනෙක්. ඒ නිසා මොකද කරන්නේ? ඒ පිළිබඳව දෙවියන් කෙරෙද ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. දෙවියන් කරන්නේ මොකද මේ දෙවියා තනි වුණු තැන්වල බණින්න පටන් ගත්තා. සූත්‍රයේ සඳහන් වෙනවා උජ්ජායන්ති කීයන්ති විපාචින්ති කියලා වචන වගේක්. මේ දෙවියාට බනින්න පටන් ගත්තා, කෑ ගහන්න පටන් ගත්තා. අපිටත් පස්සේ ඇවිල්ලා බොහොම ඉහලින් වැජබෙනවා කියලා දොස් කියන්න පටන් ගත්තා. මේ පිළිබඳව පින්වතුනි මේ ප්‍රකාශය පිළිබඳව සක්‍ර දේවේන්ද්‍රයා අහගෙන හිටියා. සක්‍ර සක්‍රයට කියන්නේ දේවින්ද කියන වචනේ. දේවින්ද කියන්නේ දෙවියන්ගේ නායකයා. ඒ නිසා මේ සක්‍රයා බැලුව මේ දෙවියාට මේ වගේ සැප සම්පත් ලැබුණේ කීර්තියක් ලැබිලා තියෙන්නේ රූප ශෝභාවක් ලැබිලා තියෙන්නේ මොන වගේ කාරණා නිසාද කියලා සක්‍රයා හොයලා බැලුවා. හොයලා බලනකොට පේනවා මෙතුමා සමාදන් වුණු අර පංච ධනය පිළිබඳ පංච වෘතය පිළිබඳ ශ්‍රද්ධාව ධනයක් කරගෙන සීලය ධනයක් කරගෙන ඒ වගේම බහුසුත බව ධනයක් කරගෙන පරිත්‍යාගයට හුරු වෙලා ප්‍රඥාවන්තව ජීවත් වුණු නිසා තමයි මේ සැප සම්පත් ලැබිලා තියෙන්නේ කියලා සක්‍රයාට පිණී ගියා. ඊළඟට මොකද කරන්නේ? මේ තාවතිංස දෙව්ලොවේ අධිපති සක්‍රයා සියලුම දෙවිවරු කැඳවලා පැහැදිලි කරනවා මේ දෙවියන් මේ වගේ ප්‍රබාමත් බවට පත්ුනේ. මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත්ුනේ වෙන අයට ඊර්ෂ්‍යා වෛර කරන්නේ නැතුව. මේ කියන ධන කාරණා පහ ධන පහක් බවට පත් කරගෙන හිටපු නිසා තමයි අද මේ තැනැත්තා මේ தത്വයට පත්ුනේ කියලා පිංගුතුනි පැහැදිලි කළා. එතකොට බලන්න අර දිලිඳු කෙනෙක් දිහා බලන ස්වභාවය. සාමාන්‍ය දුප්පත් මිනිහෙක් දිහා ධනය තියන අය එයට නොකැමැති විදියට බලන විදියට පුරුදු වුණාම දෙව්ලෝකියත් බලන්නේ විදියටමයි. ඒ නිසා දෙවියන්ට ඒ ආකාරයට පැහැදිලි කළා මේ දිව්‍ය පුත්‍රයා මේ වගේ தത്വයටපත් උනේ පෙර කරපු කුසල් බලයෙන් කියලා පින්වතුනි සඳහන් කළා. ඊට පස්සේ මේකා සම්බන්ධ වූ කතාව පින්වතුනි ඊටාම ගැඹුරු දේශනයක් මේ සූත්‍රෙහි තියෙනවා. මේ දෙවියන් බවට පත් වුණාට මොකද? මනුෂ්‍ය ලෝකයට පත් වෙනා දෙවියන් බවට පත් වුණාට ඊට පෙර භවයන් වල අපාගත වීම අපාගත වීමට තරම් දරුණු අකුසල් මේ තැනැත්ත සිදු කරලා තිබුණා. එක කාලයක මේ තැනැත්තාම බරණැස් නුවර ප්‍රධාන රජුරුව බවට පත් වෙලා හිටියා. බරණැස් රජුරුව කල්පනා කළා වර්ෂයකට වරක් තමන්ගේ ධන සම්පත් තමන්ට රටරට වලින් ලැබිච්ච විවිධ තාන්නමාන්න ඒ වගේම නොයෙක් උපකරණ යනාදිය රටවැසියන්ට පෙන්වීමේ උත්සවයක් හැම රජ කෙනෙක්ම වර්ෂයකට වරක් සිදු කරනවා. ඉතින් මේ තැනත්තත් අර බරණැස් නගරයේ රාජ්‍යත්වයටපත් වෙලා කල්පනා කළා තමන්ගේ රාජ්‍ය සම්පත් ගමේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන කියලා. ඒකට දිනයක් වෙන් කරගෙන දැන් පින්වතුනි උත්සවශ්‍රීයෙන් තමන්ගේ රාජමාලිගාවට ලැබිච්ච විවිධ උපකරණ රටේ මිනිස්සුන්ට පෙන්වන්න උත්සවයක් පැවැත්තුවා. ඒ උත්සව දවසේ ඇතෙක් පිට නැගලා සර්වාභරණ රාජාභරණයෙන් ප්‍රතිමන්විතව විචිත්‍ර ඇඳුම් ඇඳගෙන පාරේ ගමන් කරනවා දැන් ඇතා පිට නැගිලා. රටේ මිනිස්සු දෙපැත්තට වෙලා මේ රජුරුව පිළිගන්න දෙපැත්තට වෙලා ඊටාම උත්සවශ්‍රීයෙන් බලන් ඉන්නවා රජතුමා ප්‍රධාන සිවුරඟ සේනාව, චතුරංගනී සේනාව, ඒ වගේම විවිධ ආකාරයෙන් සැරසුණු පිරිසත් එක්ක රජුරුව දැන් පාර ගමන් කරනවා. ඔබට මතක මතක් වෙනවා ඇති පෙරහැරක් බලන්න හදන හැටි අපි. ඒ වගේම ප්‍රදානීන් යන එනකොට අපි බොහොම ආශාවෙන් බලන් ඉන්න හැටි මේවා හැමදාමත් මිනිස්සුන්ගේ හිතවල තියෙන මිනිස්සු කැමති වෙන දේවල්. ඒ නිසා මේ විදිහට යනකොට පින්වතුනි ඒ ප්‍රදේශයේ හිටපු පසේ බුදුහාමුදුරු කෙනෙක් සිවුරක් පොරෝගෙන ඊටාම සංවර ගමනින් පාරේ වඩිනවා. මිනිස්සුන්ගේ ඇස් සතුටු වෙනවා පෙරහැරක් බලනවා වගේම ඒ වගේම භික්ෂූන් වහන්සේ නමක් පාරේ වඩිනකොටත් එය දැකලත් අපේ දායකයෝ අපේ මිනිස්සු සතුටු වෙනවා. ඒ දිහා ඕනෑකමින් බලනවා. එහෙම බලන පිරිස් ඉන්නවා. අපි බලමු ඇතෙක් පාරේ යනකොට කවුරුත් ඕනකමින් බලන් ඉන්නවා. ඒ වගේම භික්ෂූන් වහන්සේ නමක් පාරේ හයියෙන් ගියොත් කලබලෙන් ගියොත් එය මහ විමතියට කාරණයක්. ඒ කාලේ නම් කාන්තාවක් වුණත් පාරේ දුවගෙන යනවනම් ඒ දිහා බලන්නේ මහා අවඥාවෙන්. මේ මේ වගේ විශේෂ පිරිස් ඉන්නවා සමාජයේ අවධානය යොමු වෙච්ච. ඒ නිසා භික්ෂූන් වහන්සේ නමක් පාරේ වඩිනකොට බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් වෙන මොනවා කතා කර කර හිටියත් වෙන මොනවා කර කර හිටියත් භික්ෂූන් වහන්සේ වෙත අවධානය යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේව නිර්මාණය කරන්නේ ඒ ආකාරයට. ජනතාවගේ ප්‍රසන්න බව ඇති වෙන්න. ජනතාවගේ ශ්‍රද්ධාව වර්ධනය වන්න. ඒ ආකාරයට තමයි භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම රටාව පුරුදු කරලා තියෙන්නේ. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට අර මිනිස්සු ඔක්කොම මොකද කළේ? මෙතෙක් වේලා රජ්ජුරුව දිහා අර පිරිස දිහා පෙරහැර දිහා බලාගෙන හිටපු මිනිස්සු පසේ බුදුහාමුදුරුව වට කරගත්තා. උන්වහන්සේ දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. රජ්ජුරුවන් කෙරෙහි තිබිච්ච අවධානය අඩු වුණා. අන්න බලන්න සමහර ධර්මය දන්නේ නැති අය වුණාම පොඩ්ඩ ඇත්තම් කිපෙනවා. කේන්තියටපත් වෙනවා. Tamanට වෙනස්කම් කරනවා කියලා කේන්තියටපත් වුණාම කොයිතරම්නම් අපරාධ පව් කරගන්නවද? දැන් අර රජුරෝ කල්පනා කරනවා මෙතෙක් වේලා මා දිහා මගේ පිරිස දිහා මගේ පෙරහැර දිහා බලන් හිටපු මිනිස්සු කවුරු දිහාද මේ බලන් ඉන්නේ බලනකොට පේනවා පසේ බුදුහාමුදුරු කෙනෙක් පාරේ යනවා රජුරවන්ට කේන්ති ගියා රජුරවන්ට කේන්ති ගිහිලා රජුරෝ ටිකක් ලං වෙලා පසේ බුදුහාමුදුරන්ට සිවුරක් පොරෝගෙන යන්නේ මොකද මේ රෙද්දක් පොරෝගෙන කුෂ්ඨ රෝග හැදිලාද කියලා පසේ බුදුහාමන්ට නිඳා කළා කුෂ්ඨ රෝග හැදිලාද ඔය ඇඟ වහගෙන ඉන්නේ? එහෙම කියලා බැනලා හයියෙන් කෙල ගහලා අවඥා කරලා රජ්ජුරු යන්න ගියා. පින්වතුනි කල්පනා කරගන්න කෙනෙකුට නිඳා කරන එක බලවත්ම කුසලයක්. සමහර වෙලාවට සමහර අය කෙනෙකුගේ රූපය දැකලා කෙනෙකුගේ උගත්කම් දැකලා ඔහුගේ ගමන නවත්තන්න ඔහුට ඉදිරියට යන්න නොදෙන්න විවිධ අවඥා සහගත දේ ප්‍රකාශ කරනවා. වචනයෙන් නෙමෙයි ඔක්කොම කරන්නේ. ආයුධ වලින් ගැහුවම අපිට පුළුවන් බෙහෙත් අරගෙන සනීප කරගන්න. වචන කියන්නේත් නරක වචන කියන්නේත් ආයුධ. ඒ නිසා ඔය ඇත්තු බණ අහන ඇත්තු කල්පනා කරන වචන නැමැති දරුණු ආයුධ වලින් කාටවත් ගහන්න එපා. සමහර වෙලාවට කේන්ති ගිය පුද්ගලයෙක්, කර්පෂ පුද්ගලයෙක් කල්පනා කරනවා මගේ නරක වචන වලින් ඕන කෙනෙක් මට පුළුවන් මෙල්ල කරගන්න කියලා. නමුත් වචන කියන්නේ නරක වචන කියන්නේ ආයුධ වලට වඩා සැරයි. ඒවා නරක ආයුධ වගේ තමයි. ඒ නිසා පින්වුතුනි මතක තියාගන්න නරක වචන නැමැති ආයුධ වලින් කාටවත් ගහන්න එපා. ඒ වචනය හොඳ පැත්තට හරවගත්තම මොන තරම් අපිට මේ සමාජයට සේවයක් කරන්න පුළුවන්ද? මොන තරම් මේ වචනය තුලින් මිනිස්සුන්ගේ හිත් හදන්න පුළුවන්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒකයි. අර පසේ බුදුහාමුදුරුවෝ සිවුරත් පොරෝගෙන පාත්‍රෙත් අරගෙන පිණ්ඩපාත යනවා. කෝපයටපත් වෙන රජුරුව මොකද කළේ? ලං වෙලා කිව්වේ මොකක්ද? මොකද කුෂ්ඨ ඇදිලාද ඇඟේ ඇඟ පුරාම සිවුර පොරෝගෙන. එහෙම කියලා අවඥා කරලා බැනලා ගියා. අපිට මේ අපේ ජීවිත කාලේ අපේ මුළු ජීවිත කාලේ අපිට නොඑක් දේවල් කරන්න පුළුවන්. වැරදි විදියටත් ධනය හම්බ කරන්න පුළුවන්. අනිත් අයට බනින්න පුළුවන්. අපේ අතපය හයිය පෙන්නලා අනිත් අයව මෙල්ල කරන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ ගත කරන අවුරුදු 100කින් මෙහා පැත්තේ එහෙම එහෙමත් නැත්නම් 100කට පොඩ්ඩක් වැඩි කාලයක් තමයි අපිට ඉන්න පුළුවන් වෙන්නේ. ඒ කාලෙන් අපේ ඔක්කොම බලා පරාක්‍රම ටික නැති වෙලා යනවා. තනතුරු නැති වෙනවා. උගත්කම් නැති වෙනවා. අපිට තියෙන මහා සම්පත් ඔක්කොම නැති වෙනවා. හැබැයි වැරදි වැඩ කළාම නිවන් දකින්න කම්ම පිංගුතුනි විපාක විඳින්න වෙනවා. ඒ නිසා මෙතනත් තුනේ එහෙමයි. අර මහරජුරු මහා ධනයක් තියෙන රජුරුව පසේ බුදුහාමුදුරන්ට බැනලා නිඳා කරපු එකේ විපාක විදියට මැරිලා ගිහිල්ලා ආත්ම ගණනක් භව ගණනක් තිස්සේ කොහෙද ඉපදුනේ? අපායගාමී වුණා. අපායගාමී වෙලා අපායකට වැටුනොත් හරි භයානකයි. තිරිසන් අපායකට වැටුනොතින් පින්වතුනි කොච්චර කාලයක් යයිද අපිට මනුෂ්‍යාත්මයක් ලබන්නේ? ඒ නිසා මිනිස්යෝ කල්පනා කරන්න ඕන නිවන් දකින්නකම් ලබනකම් නිවන් මනුෂ්‍යාත්මේ ලැබෙන්න හොඳ මිනිස්යෝ වගේ ජීවත් වෙන්නයි අපි පුරුදු වෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ පින්වතුනි? අර අර තැනැත්තා අර විදියට අපායগামী වෙලා භව ගණනක් තිස්සේ සංසාරේ ඇවිදලා අවසානයේ ආයිමත් පෙර කුසලයකින් මිනිස්සු ලෝකෙ ඉපදුනා. මේ කුසල් අකුසල් වල ස්වභාවය ඒකයි. අපි පින් කරනවා ඒ වගේම පව් කරනවා. සරල පව් වුණොත් ඒව අහෝසි වෙලා යන්න පුළුවන්. හැබැයි ප්‍රබල පව් අපි පින් වගේම පවුත් කරලා තිබ්බොත් මේ දෙකම එක වගේ විපාක දෙනවා. පින් ඉවර වුණාම සමහර විට දිව්‍ය ලෝකේ ඉන්න මිනිස්සයා යන්න පුළුවන් අපායට. තුතිචිත්තේට අනු අවසාන හිතට ප්‍රබල වෙන්නේ අකුසල් හිතක් නෑ. ඒ අනු අපායට ගිහිල්ලා ඒ අකුසල කාලය ඉවර වුණාම ආයිත් දෙව්ලොවට එන්න පුළුවන්. මේ සංසාරය හරියට තේරුම් ගන්න ඕන එකක්. ඒ වගේ භයානක තත්ත්වයක් තමයි මේ සසර තුල තියෙන්නේ. දැන් අර මිනිස්සයා අර විදියට අපායগামী වෙලා භව ගණනක් තිස්සේ අපායේ ඉපදිලා අවසානයේ ඉපදුනා සමෘද්ධිමත් කුලයක. බොහෝම ධනය තියෙන හොඳ ධනය තියෙන කුලයක පින්වතුනි මේ තැනත්තා ඉපදුනා. හැබැයි මොකද වෙන්නේ? එහෙම ඉපදුනාට මෙයා දරුණු රෝගියෙක්. මෙයාගේ ඇඟේ අර පසේබුදු හාමුදුරුවන්ට කුෂ්ඨ රෝගියෙක් කියලා චෝදනා කළා. උපන්න හැම භවයකම ශරීරේ කුෂ්ඨ ඇති වුණා. මේ සමෘද්ධිමත් කුලයක ඉපදුනාට මොකද? දැන් බලන්න පින්වතුනි සමහර වෙලාවට සමහර පවුල් වලට කෙනෙක් ඉපදෙනකොට තාත්තගේ රැකියාව නැති වෙනවා. එහෙම නැත්නම් තියෙන ධනෙ නැති වෙලා යනවා. ඒ අකුසල් හරි ප්‍රබලයි. කුසලයක් ඒ වගේම ප්‍රබලයි. සමහර කෙනෙක් පවුලකට උපදිනකොට දුප්පත් අයට විවිධ දේවල් ලැබෙනවා. නොහිතපු ධන දාන්න කඩා වැටෙනවා. ඒ නිසා පිංගුතුනි ඒ දරුවෙකුගේ උනත් කුසලයේ අකුසලයේ ieval වලට ජීවිතවලට බලපානවා. දැන් අර තැනත්තා ඉපදුනා ඒ පවුලේ සමෘද්ධිමත් කුලයක ඉපදුනේ සියලුම ධනය විනාශ වෙලා ගියා. ඒ ගෙදර සියලුම ධනෙ නැති වෙලා නිර්ධනය බවට පත් වුණා. බිරිඳ ස්වාමියා අතර අම්මා තාත්තා අතර ආරවුල් ඇති වුණා. පස්සේ ටික කලක් යනකොට මොකද වුනේ තාත්තා අම්මයි දරුවයි දෙන්නම දාලා ගියා. මේ ළමයාගේ ඇඟ පුරාම කුෂ්ඨයක් තියෙනවා. නිතරම දියර ගලනවා. ඉවසන්න බෑ. කෑ ගහනවා නිදාගන්න. රාත්‍රී මේ ළමයා ඉන්නේ යම් පළාතකද? ඒ පළාතේ කිසිවෙකුට නිින්ද යන්නේ නැහැ. රෑ එළි වෙනකම් කරන්නේ කෑ ගහන එක. මිනිස්සු නමකුත් දැම්ම ඊට පස්සේ මේ ළමයාට සුප්පබුද්ධ කියලා. සුප්පබුද්ධ කියන වචනේ තේරුම තමයි අටුවා විග්‍රහයේ තියෙන්නේ සුකං සයිතේ පබෝධීති සුප්පබුද්ධෝ කියලා. හොඳට නිදාගන්න මිනිස්සු ඇහැරවන නිසා, නිින්දට යන අයව ඇහැරවන නිසා තමයි මේ සුප්පබුද්ධ කියන නම වැටුනේ. දැන් පින්වතුනි මේ ළමයා බොහොම අමාරුවෙන් කවුරු දාලා ගියත් ලෙහෙසියෙන් ළමෙක් අම්මා තාත්තා කෙනෙක් දාලා යන්නේ නැහැ. විශේෂයෙන් අම්මා ළමයි ළමයි දාලා යන්නේ කවුරු දාලා ගියත්. බරණැස් නුවර රජ වෙලා හිටපු මිනිස්සෙක් තමයි මේ ඊට පස්සේ අපායට ගිහිල්ලා අපායේ ඉපදිලා උපන්නා වූ මිනිස්යාත්මයේ සමෘද්ධිමත් කුලයක ඉපදිලා. හැබැයි ඉපදුණු දා ඉඳන් මුළු පවුලම දිලිඳු බවට පත්ුනේ අර භයානක අකුසල කර්මයේ ප්‍රතිඵලය නිසා. ඒ නිසා මොකද වෙන්නේ මේ ළමයා දැන් අමාරුවෙන් අම්මා හදා වඩා ගන්නවා. බොහොම අමාරුවෙන් හදා වඩා ගන්නවා. අම්මා මේ ළමයා දාලා ගියේ නෑ. මොකද ඇඟ පුරාම නිතරම සැරව දියර ගලන දරුණුම තුවාලයක් තියෙනවා. අම්මටත් ඊට පස්සේ කරගන්න දෙයක් නැති වුණා. නෑයොත් අයින් වෙලා ගියා. ඉන්න ගේත් නැති වුණා. මේ ළමයා නිසා මහා චිත්ත පීඩාවන්ටපත් වෙලා ළමයට ඇවිද ගන්න පුළුවන් වුණාම කොහේ හරි ගිහිලා ජීවත් වෙන්න පුළුවන් වුණාම අම්මා කියනවා අර පුතාට මේ ඊටාම අනුවේදනීය අපේ බෞද්ධ සාහිත්‍යන කතාවක්. අම්මා කියනවා අර පුතාට පුතේ පුතා නිසා මට ගොඩක් දේ නැති වුණා. මගේ ස්වාමිය නැති වුණා. මගේ නිවස නැති වුණා. ඒ විතරක් නෙමෙයි මගේ ඉඩකඩම් ඔක්කොම මට නැති වෙලා ගියා. මගේ ජීවිතෙත් දැන් මට නැති වෙයි. තවදුරටත් මේ දුක මට ඉවස ගන්න බෑ. කොහොම හරි කරලා තනියෙන් ජීවත් වෙන්න කියලා අම්මත් අර ළමයාව අතෑරියා. දැන් පිංගුතුනි අගුපිල් වල ඇවිද ඇවිද අනුන්ගෙන් කෑම බීම අරගෙන අම්මත් එහෙමයි පුතත් එහෙමයි. දෙන්න දෙපැත්තක ජීවත් වෙනවා. නමුත් අර කෙනෙකුගේ නරක වගේම පින්වතුනි හොඳත් අපි ජීවිතවල කරලා තියෙනවනේ. නරකම නෙමෙයි අපි හොඳ වැඩක් කරලා තියෙන නිසා ජීවිතේ කුසල් කරලා තිබ්බොත් අකුසල් කොච්චර කරත් කුසල ප්‍රබල කුසල් කරලා තිබ්බොත් ඉන් කොහෙන් හරි උපකාරයක් අපේ ජීවිතවලට ලැබෙනවා. දැන් මොකද වෙන්නේ අර ළමයාරම ඇවිදිනකොට දවසක්ද දැක්ක මහ පිරිසක් එකතු වෙලා රැස් වෙලා කතා බහ කරමින් ඉන්නවා. මේ ළමයා ගියා ආහාර පාන ටිකක් ඉල්ලගෙන. එදා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩින දවස දවල් දානෙට. අර මිනිස්සු එක්රොක් වෙලා දානෙ හදනවා. දානෙ හදනවා. මොහුත් පැත්තකට වෙලා හිටියා. Tamanටත් කෑම ටිකක් ලැබෙයි කියලා. ඊළඟට මෙන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ ප්‍රදාන බුදුපාමුක් මහසඟන මේ ස්ථානයට වැඩමවලා දානේ වැළඳුවා දානේ වළඳලා ඉවර වෙලා ඊළඟට එළියට බහැලා යනකොට දැක්ක මේ සුප්පබුද්ධ බුදුහාමුදුරු දැක්කා. උන්වහන්සේගේ විශේෂ අවධානය යොමු වුණා. මොහු අකුසල් කරලා තිබ්බත් මොහුට ධර්මය තේරුම් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරන්ට තේරුණා. බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝ පිරිස විවේක ශාලාවකට වැඩියට පස්සේ අර ඉන්න පිරිසට කන්න දුන්නා. සුප්‍රබුද්ධට හොඳටම බඩ පිරෙන්න කන්න දුන්නා. කෑම කාලය ඉවරුණාම අන්න බුදුහාමුදුරු ධර්ම දේශනා කරන්න. ඔය බුක්තානුමෝදනා ධර්ම දේශනාව කියන්නේ ඒ ධර්ම දේශනාව කරන්න උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වැඩම කළාම සුප්පබුද්ධ දැක්කා. ධර්මාවබෝධය ලබන්න තරම් පින් තියනවා කියලා මේ සුප්පබුද්ධ කරත්තාටම විශේෂ වූ ධර්මදේශනාවක් බුදුරජාණන් වහන්සේ සිදු කළා. හොඳට බණ අහගෙන හිටියා. ධර්මයේ කෙරෙහි හොඳ අවධානයෙන් හිටියා. ඇස්කන් යොමාගෙන හිටියා. බණ අහන්න ඕනේ එහෙමයි. ධර්මයේ අහනකොට හරියට මේ සඳහා තමන්ගේ අවධානය යොමු කරන්න ඕන. වෙන වෙන බාධක ඉවතලා ධර්මයේ කෙරෙහිම ධම්මමේව සුනිස්සාමි. මම මේ බණමයි අහන්නේ. ධම්මේ මේ රමති මනෝ මගේ හිත ධර්මයේහි ඇලෙනවා කියලා හිතාගෙන බණ අහනකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය හරි ප්‍රබලයි. අර හොඳට බණ අහගෙන හිටියා බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරලා ඉවරුණා විතරයි අර තැනත්තා සෝවාන් බවට පත් වුණා. දැන් මේ පුද්ගලයා තුල ලොකු වෙනසක් තියෙනවනේ. මොහුගේ ශ්‍රද්ධාව පරීක්ෂා කරන්න ඕන වුණා සක්‍රයට. සක්‍රය මේ ජීවිතය පිළිබඳ හොඳ කල්පනාවෙන් හිටියේ. ශක්‍රය වෙනත් වේශයක් මවාගෙන. අර තැනැත්ත ළඟට ආවා. අර තැනැත්ත ළඟට ඇවිල්ලා කියනවා සුප්පබුද්ධ ඔබ බොහොම දුප්පත් කෙනෙක්. අනුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ආහාර පාන හොයාගන්න කෙනෙක්. ඒ නිසා මම ඔබට ලොකු ධනයක් දැන් දෙනවා. හැබැයි මේ ධනය දෙන්නේ මෙන්න මේ කාරණාවලට එකඟ වෙන්න ඕන. ඔබ කියන්න ඕන බුදුහාමුදුරන්ගේ අගුණ. ධර්මය අගුණ කියන්න ඕන. මහා සංඝ රත්නය අගුණ කියන්න ඕන. බලන්න පිංගුතුනි මේ සක්‍රිය කලේ මෙතු මේ පුද්ගලයාගේ ශ්‍රද්ධාව පිළිබඳව ධර්මයේ හිටියන අවබෝධය පිළිබඳ පරීක්ෂා කිරීමටයි මේ කාරණා කිව්වේ. අද වුණත් අපි දන්නවා ධර්මය අපේ ධර්මය වෙනස් කරන්න ලෝකේ ඕන තරම් සංවිධාන තියෙනවා. අපේ ධර්මය නැති කරන්න ලෝකෙ කොච්චර සංවිධාන තියනවද? ඒ සංවිධානවල ඒ ආගම්වල අයගෙත් ඉන්නව දුප්පත් අය උදව් කරනවද? නෑ මේ වගේ වටිනා ධර්මයක් කවුරු හෝ විනාශ කළොත් ඒ සඳහා කවුරු හරි මඟ පෙන්නුවොත් ඒවට කටයුතු කළොත් පින්වතුනි ඕනෑ තරම් අපිට සාක්ෂි තියෙනවා ඒ අයගේ ජීවිත සාර්ථක වෙන්නේ නෑ. ඒ වගේම තමයි අර සක්‍රය ඇවිල්ලා කරපු යෝජනාව මෙයා ප්‍රතික්ෂේප කළා. සක්‍රය දිහා බලන් ඉන්න සුප්‍රබුද්ධ බලන් ඉඳලා කියනවා මට දැන් මහා ලොකු ධනයක් ලැබිලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ ධර්මය අහලා මට දැන් ශ්‍රද්ධාව නැමැති ධනය මංගාව තියෙනවා. සීලය නැමැති ධනය මංගාව තියෙනවා. බෞස්ෘත බව තියෙනවා. පරිත්‍යාගය නැමැති ධනය මං ළඟ තියෙනවා. ප්‍රඥා නැමැති ධනය මං ළඟ තියෙනවා. ඒ නිසා ඔබ කවුරුණත් මට කමක් නැහැ. වහාම ඔබ යන්න. ඔබෙන් මම ඔබෙන් ලබා ගන්න දෙයක් මට නැහැ. මම හොඳ ධනයක් ලබාගෙන තියෙන්නේ කියලා පින්වතුනි අර සක්‍රයව අවසානයේ එළවල දැම්මා. සක්‍රයගේ අගුණ කියන ලෙස කියපු ප්‍රකාශය අතෑරලා දාලා ඔහු කිව්වා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන, ධර්මයේ ගුණ ගැන, මහා සංඝරත්නයේ ගුණ ගැන. අන්න බලන්න අර වගේ තැනැත්තෙක් හොඳ මාර්ගයටපත් වෙන්නට හේතු උනේ Taman ධර්මය හොඳින් අවබෝධ කරගත්ත නිසා. ඊළඟට මේ තැනැත්තා ළඟ තිබිච්ච ධන පහක් ගැන ඉස්සෙල්ලා කාරණා කලින් සඳහන් කළා. මේ පුද්ගලයා ළඟ තිබුණා ශ්‍රද්ධාව, සීලය, බෞද්ධ බව, පරිත්‍යාගය හා ප්‍රඥාව කියන එක. මොකටද ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වතුනි ලෞතර බුදුහාමුදුරන් කෙරෙහි ධර්මය කෙරෙහි හාමුදුරු කෙරෙහි කලකිරෙන්නේ නැහැ කියලා හිතාගන්න. බුදුහාමුදුරු කෙරෙහි ධර්මයේ කෙරෙහි වලට වඩා අපේ පුතග්ජන මිනිසුන් කලකෝලාහල ප්‍රශ්න හදාගන්නේ අපේ මහා සංඝරත්නයත් එක්ක. නමුත් කල්පනා කරන්න ඒ කරන සේවය ඔබට කරන්න පුළුවන්. උන්වහන්සේලාගේ ජීවිතේම වෙන් වෙලා තියෙන්නේ බුදුහාමුදුරු වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්. මේ ධර්මය තව කාලයක් හරි පවත්ව ගන්න උන්වහන්සේලා ඉන්නව පුහුදුන් බව නිසා අඩුපාඩු ඇති ඒත් පින්වතුනි ශ්‍රද්ධාව අයින් කරගන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ශ්‍රද්ධාවන්තයෙකුගේ ලක්ෂණය ශ්‍රද්ධාවන්තයෙකුගේ අංග දෙකක් ගැන පැහැදිලි කරනවා. එකක් තමයි සම්පසාදන ශ්‍රද්ධා. අනිත් එක තමයි සම්පක්ඛන්දන ශ්‍රද්ධා. සම්පසාදන ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි තියෙන තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය පිළිගැනීම. ගැඹුරු අවබෝධයක් නැහැ. තුනුරුවන් පිළිගන්නවා. ඒකට කියනවා සම්පසාදන ශ්‍රද්ධාව කියලා. සම්පක්ඛන්දන ශ්‍රද්ධාව කියලා කියන්නේ ඔහුට බුදුහාමුදුරෝ ධර්මය සංග්‍රහ කරේ විශ්වාසය විතරක් නෙමෙයි ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙනවා. අවබෝධය නිසා තමයි ඔහු ධර්මයේ තුනුරුවන් පිළිගන්නේ. ඒ වගේම තවත් කීපයක් බණ පොතේ සඳහන් වෙනවා. ආගම ශ්‍රද්ධා. තමන්ගේ ධර්මයේ පිළිබඳ ඒ වගේම විවිධ සෝවාන් ආදී වූ මාර්ගාංග පිළිබඳව තියෙන විශ්වාසය තමයි ආගම ශ්‍රද්ධා කියලා කියන්නේ. සද්ධාන ශ්‍රද්ධා කියලා කියනවා අර තෙරුවන් කෙරෙහි තියෙන විශ්වාසයටම. ඒ වගේම පින්වතුනි ඕකප්පන සද්දා. ඕකප්පන සද්දා කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි දැසගත් ශ්‍රද්ධාව. කිසිම වෙනස් වීමක් ඇති නොවන ශ්‍රද්ධාව. ඒ වගේම ඊළඟට පැහැදිලි කරනවා අධිගම ශ්‍රද්ධාව කියලා. අධිගම ශ්‍රද්ධාව කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට සෝවාන් බව පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙනවා. සීලය කොහොමද රකින්න ඕන කියලා ලස්සන විග්‍රහයක් තියෙනවා. කිකීව අණ්ඩං කිරලිය බිත්තර රකින්න ගියාම එලි වෙනකන් නිදි මරනවා. එලි වෙනකන් නිදාගන්නේ තමන්ගේ බිත්තර රකින්න. කිකීව අණ්ඩන් චමරීව වාලදීන් සෙමරමුවා. තමන්ගේ වලිගේ කෙන්දක් කොහේ හරි පැටලුණොත් ඒ කෙන්ද කඩලා අයින් කරන්නේ එලි වෙනකන් හරි ඉඳලා කොහොම හරි කරලා මේක ලියා ගන්නවා. ලස්සන උපමා බුදුහාමුදුරුගේ ඉන්නේ. කිකීව අණ්ඩන් චමරීව වාලදීන් පියංව පුත්තං එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ පුතාට කොච්චර සෙනෙහසක් තියනවද? ඒ වගේමයි නයනංව ඒකකම් එක ඇහක් තියෙන කෙනෙක් ඒ ඇහැට කොච්චර ආදරේද බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං නයනංව ඒකකම් අර කිරලිය පිටර රකින්න වගේ සෙමර මුවා වලිගය එක කෙන්දක්වත් ගලව ගන්න නැතුව ඉන්නවා වගේ එකම පුතා පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාට ආදරය කරන්න වගේ ඒ වගේමයි එකම ඇහක් තියෙන කෙනෙක් ඒ ඇහැ පරිස්සම් කරගන්නවා වගේ තතේව සීලං අනුරක්කමානක. සීලය රකින්න ඕන කොහොමද? මෙහෙමයි විග්‍රහ කරන්නේ. තතේව සීලං අනුරක්කමානකා සුපේසලා හෝත සදා සගාරවා කොහොමද සිල් රකින්න ඕන ආවට ගියාවට නෙමෙයි හැම කල්ලි බොහොම ගෞරවයෙන් තමයි සිල් රකින්න කියලා උගන්වන්නේ ඒ නිසා පන්සිල් දුන්න පමණින් පන්සිල් අරගෙන ජීවිතේ කොහොම හරි ගෙවන එක නෙමෙයි වටිනා බෞද්ධයෙකු ලක්ෂණය මේ කාරණය තේරුම් අරගෙන බොහොම ගෞරවයෙන් මම සතුන් මරන්නේ නැහැ කියලා බොහොම ගෞරවයෙන් කියන්නේ මම හොරකම් කරන්නේ නැහැ කියලා බොහොම ගෞරවයෙන් තමන්ගේ ජීවිතය දිහා බලන්න මගේ ඉන්ද්‍රිය පංචකේ මං වැරදි දෙස පිනවන්නේ නැහැ කියලා බොහොම ආඩම්බරයෙන් කියන්න බුරු කියන්නේ නැහැ කියලා බොහොම ආඩම්බරකමින් කියන්න මත්පැන් බොන්නේ නැහැ කියන එකට ඉඩක් හදාගන්න එපා මම ඉඳලා හිටලා බොනවා කියන එක කියන්න එපා එහෙම කවුරුත් අනිත් අයත් එහෙම කියන්න ගත්තොත් ශික්ෂාපද දෙකක් අතිතුරු වෙන්නේ නැහැ ඒ නිසා ශික්ෂාපද රකින්න කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. තුන්වෙනි කාරණේ තමයි මේ සුප්‍රබුද්ධ සමාදන් වෙලා තියෙන බෞද්ධකම. බෞද්ධකම ලැබෙන්න නම් බණ අහන්න ඕන. අද ඔබට උදේට හවසට බණ අහන්න පුළුවන්. රටේ ඉන්න චිරප්‍රසිද්ධ ධර්ම කතිකයන් වහන්සේලා ඔබ ඔබට බණ කියනවා. ඒවා සටහන් කරගෙන, ඒවා පොතක් අරගෙන, නොදන්න කරුණු සටහන් කරගෙන හැම එකම නෙමෙයි. ජීවිතේ මහා ධර්ම භාණ්ඩාගාරයක් බණහන ඔබට සකස් කරගන්න පුළුවන්. බෞද්ධ බව හරි වටිනවා. බෞද්ධ ළමයා ලියන විභාගය ලියන පිළිතුරු හරි වටිනවා. බෞද්ධ භවයෙන් ඉන්න තරුණයා තරුණිය තමන් කරන රැකියාව තමන් නායකයෙක් නම් රැකියාවක ප්‍රධානියෙක් නම් ඒ වැඩේ ලස්සනට කරන්න දන්නව බෞද්ධ බව නිසා. ඒ නිසා ඔබේ ජීවිතයට බෞද්ධ බව එකතු කරගන්න. ඊළඟට කියනවා ඡාග. අර තැනැත්ත සමාදන් වුණු සීලය තමයි ඡාගය. ඡාගය කියන්නේ මොකටද? පරිත්‍යාගය. නිවන කියන්නේ පරිත්‍යාගයමයි. හේතුව මොකද්ද බලන්න නිවන කියන වචනේ කඩලා බලන්න. නිර්වාණ. වාණ කියන්නේ තෘෂ්ණාවට, නිර් කියන්නේ නැති කිරීමට. වෙන කොහෙවත්වත් අපි යන්නේ නැහැ නිවන් ලබලා. මේ මනුෂ්‍යාත්මී උපත නැති කරනවා තෘෂ්ණාව නැති කලාම. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දන් දෙන්නේ කොහොමද කියලා. දන් දෙන කාරණාවක් තමයි මුත්තචාගෝ. දෙනකොට අතහැරලා දාන්න. අල්ලගන්න එපා කොහෙවත්වත්. යමෙකුට දීලා කියන්න එපා මම මෙහෙම දෙයක් දුන්නා. මගේ නමවත් දැන් කියන්නේ නැහැ කියලා කියන්න එපා. එතකොට අපි අල්ලගෙන තියෙන කොන. මුත්තචාගෝ කියලා කියන්නේ අතහැරලම දෙන්න. ආයි ඒ සඳහා කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න එපා. මම මෙච්චර කළා. මම මේ තරම් සැලකුවා. නමුත් මට අද මෙහෙමයි කරන්න කියලා හිතන්න එපා. එතකොට ලෝභ හැඟීමක් ඇති වෙනවා. දන් දෙන්න ඕන මුත්තචාගෝ. දෙවෙනි එක තමයි පයතපාණී. පයතපාණී කියලා කියන්නේ අත් දෙක නිතරම දීමට පුරුදු වෙන්න. අපේ ගම්වල අම්මලා අදත් එහෙමයි. නගරයේ බොහෝ විට මේන් ඈත් වෙලා නමුත් නගරේ ඉන්න පින්වතුනුත් කල්පනා කරන්න අපි මේ හොඳ ගුණ ධර්ම ආයිත් අයින් කරන්න ඕනේ ගමේ උනත් ගමක උනත් හොඳ දේ හොඳමයි. නගරේ උනත් නරක දේ නරකමයි. Taman ළඟට එන අයට পায়තපාණි හොඳට පිරිසිදුව දීමට හුරු වෙච්ච අධ්‍යයකින් එන්න. Tamanට පුළුවන් නම් දෙන්න. නැත්තම් හොරකම් කරන්න අවශ්‍ය නැහැ. හැමතිස්සෙම කෙනෙකුට පුළුවන් විදියට දෙන්න පුරුදු වෙන්න. තුන්වෙනි කාරණය තමයි වොස්සග්ගරතෝ. දානයක් යමක් දෙනකොට දානයක් විතරක් නෙමෙයි කෙනෙකුට යමක් දෙනකොට බැන බැන දෙන්න එපා. එහෙම දුන්නම Tamanට අඩුපාඩු සහිත උපදින්න ලැබෙනවා. දෙන දේ කැමැත්තෙන් දෙන්න. එහෙම නැත්නම් නොදී ඉන්න. කවදාවත් දෙන්න එපා, බැන බැන දෙන්න එපා, දීලා වණින්න එපා. තව කෙනෙකුට යමක් දීලා දොස් කියන්න එපා. මහා කරදරකාරයෙක් කියලා කියන්න එපා. ඒක අකුසලයක්. ඊට වඩා හොඳයි නේද නොදී හිටියම්. ඒ නිසා බුදුබණේ පැහැදිලි කරන ඔස්සක් ගරතෝ කියලා කියන්නේ කැමැත්තෙන් ඇලීමෙන් යුක්තව දෙන එකයි. හතරවෙනි දානපතියගේ ලක්ෂණය තමයි යාච යෝගෝ. ඕන කෙනෙක් ළඟට ඇවිල්ලා යමක් ඉල්ලන්න පුළුවන් වෙන්න ඕන. සමහර කෙනෙක් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔහු දිහා බලලා බයෙන් ඇකිලි ඇකිලි ඉන්නවා. මොකද ඔහුට බයයි. යාචකයෙකුටවත් කිට්ටු වෙන්න බෑ. ඒ තරම් ඉන්නේ සැරෙන් අන් අයට බණෙමින් දොස් කියමින්. එහෙම කරගන්න එපා. ඔබට මහා ව්‍යාපාරයක් තිබෙන්න පුළුවන්. ඒක ලැබුණේ කායිසාද? ඔබේ පෙරපිර නිසා. ඔබට වතු පිටි ඉඩකඩම් තියෙන්න පුළුවන්. තනතුරු තියෙන්න පුළුවන්. කායිසාද ලැබුණේ ඔබ පින් කරපු නිසා. ඒ නිසා මේ භවයක් ඔබ එය නිතර සිහිපත් කරන්න. යමක් දෙනකොට අඩු වෙනවා කියලා හිතන්න එපා. ඒ දේ කොහෙන් හරි ඔබ ධර්මානුකූලව හොයාගන්න. හැබැයි යාචී යෝග ඕනම කෙනෙකුට ඇවිල්ලා Taman දුන්නත් නුදුන්නත් Tamanගේ දුක් ගැනවිල්ලා කියන්න පුළුවන් වෙන්න ඕන. අවසාන කාරණ විදියට කියනවා දාන සංවිභාග රතෝ කියලා. දාන සංවිතා සංවිභාග රතෝ කියලා කියන්නේ නිතර දාණයට සූදානම් වෙලා ඉන්න ඕන. කෙනෙකුට යමක් දෙන දෙන එක කරදරයක් විදිහට හිතන්නේ නැතුව කොහේද Tamante පුංචි දෙයක් හරි කුඩා දෙයක් හරි ඕනෑම දෙයකට තමන් යමක් පරිත්‍යාග කරන්න ඕන. ඒකට කියනවා දාන සංවිභාග රත්ෝ. ඔන්න පින්වතුනි ත්‍යාගයේ පරිත්‍යාගයේ ස්වභාවය. ඊළඟට අවසාන කාරණේ විදියට කියන්නේ අවසාන සමාදන් වෙච්ච සීලය තමයි ප්‍රඥාව මේ සුප්පබුද්ධ. ප්‍රඥාව ලබා ගන්නට බණ අහන්නට ඕන. ප්‍රඥාව ලබා ගන්නට බණ අහන්නට ඕනේ. ඒ වගේම එකට කියනවා සද්දම්ම සවණන් කියලා යෝනිසෝ මනසිකාරෝ. හොඳ සිහිනුවණින් යුක්තව වැඩ කරන්න ඕනේ. අකුසල් වෙන දේවල් හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මගේ අතින් අකුසලයක් වෙයිද කියලා හිතලා හැමතිස්සෙම ඒ අයින් කරලා දාලා කුසල් කුසලයක් වැඩෙන ආකාරයට කල්පනාවෙන් වැඩ කරන එක යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාගෙන් වැරදි කරෙන්නේ වැරද්දක් කරනකොටම හිතනවා මේක වැරද්දක් නේද කියලා. ඒ නිසා අන්න යෝනිසෝ මනසිකාරයත් ප්‍රඥාව වර්ධනය වෙන ලක්ෂණයක්. ඒ වගේම ධම්මානුධම්ම පටිපatti කටයුතු කරන්න යනකොට ධර්මය අනුධර්මය පුංචි කට දේවල් පවා පින්වතුනි සැලකිල්ල ගන්න ඕන. ආ මේක ඒ තරම් පවක් නෙමෙයි කියලා එහෙම කියන්න එපා. සමහර අය කියනවා ඒක එච්චර ගාණක් නෑ. ඕකේ පොඩි බොරුවක් කිව්වට කමක් නෑ. එහෙම එකක් නෑ. ධර්මයේ අනුධර්මයේ කියන මේ සියලුම කාරණා පිළිබඳව සැලකිලි යොමු කරන්නට පිංගුතුනි පුරුදු වෙන්නට ඕන, හුරු වෙන්නට ඕන. එතකොට තමයි තමන්ගේ ජීවිතය සාර්ථක බවට පත් වෙන්නේ. ඒ නිසා කල්පනා කරගන්න මේ දලිද්ද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ අර පුද්ගලයා සතුව තිබිච්ච පංච ධනය පිළිබඳව. ඒ නිසා දිව්‍යාත්ම ලබන්න පුළුවන් වුණා. ධර්මා ධර්මාවබෝධය ලබන්න පුළුවන් වුණා. ඒ නිසා අද දිනේ ඔබ කල්පනා කරන්න අද දිනේ ඔබ කල්පනා කරන්න සංයුක්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වුණු මේ දලිද්ද සූත්‍රයෙන් මා බලාපොරොත්තු වුණා මේ සාරවත් කරුණු ජීවිතයට ඇතුළත් කරගත්තම ජීවිතය කොයිතරම් වාසනාවන්ත වෙනවද කියලා. ඒ නිසා එහෙම කල්පනා කරගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් දලිද්ද සූත්‍රය ආශ්‍රය කරගෙන ඔබ ලබාගත් දැනුම තුලින් ධර්මඥානය වැඩි කරගෙන මෙලෝ පරලොව දෙලොව සැප සම්පත් ජීවිතය සාර්ථක කරගෙන දෙව් මිනිස් සැපතින් කෙලවර උතුම් වූ නිවනින් සැනසීම ළඟා කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණමේ පින්කම හේතු වාසනා වේවා කියලා පින්වතුනි කවුරුත් මේ වෙලාවේ ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං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 සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කරපුටුගල රේවත ස්වාමීන් වහන්සේ